ඉතින් ඒක නිසා අද දවසේ අපි උත්සාහ කරමු තියෙන වෙලාවේ හැටියට මොකද්ද මේ ශුන්්‍යත සමාධි කියලා කියන්නේ තේරුම් ගන්න. ඒක ඇත්තටම අනිමිත්ත සමාධිය සහ අපනිහිත සමාධියක තෑහෙන නෑදෑකමක් පවත්නවා. ඒ නිසා මට හිතුණා ඒක විස්තර කරන්නට චූල ශුන්්‍යත සූත්‍රය අරගන්න කියලා බොහොම බොහොම ලස්සනට ඒකේ මේ තේරවාද සූත්‍රයක් වැඩි ඇහෙන සූත්‍රයක් නෙමෙයි අපි කියවන එකක් නෙවෙයි. ඒක මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙලා තියෙන්නේ. නැත්නම් ඒක බොහොම ලස්සනට විස්තර කරනවා. දවසක් සරුවචන් වහන්සේ පූර්වාරාමේ වැඩ ඉන්න වෙලාවේ පූර්වාරාමේ කියලා කියන්නේ ජේතවනාරාමයට ඉස්සරහා පැත්තේ තියෙන විසාකා මහෝපාතිකාව පූජා කරන ලද මිගාර මාතු පාසාදේ කියන තැන. දැන් ඒක හොයාගෙන තියෙනවා. දැන් තියෙනවා පුංචි තකරම් මඩුවක් හදලා මේ ජේතවනාරාමේ ඉස්සරහා. ඉතින් ඒක සම්පූර්ණයෙන්ම කාලේ විය කියලා ගිහිල්ලා දැනට එක ස්වාමීන් වහන්සේ නමක් වැඩ ඉන්නවා මම මං කියන්නේ දැන් ওই 70 මම හිතන්නේ 2000 විතර වගේ අපි ගියේ. අපි ඔතන ගිහිල්ලා දවස් 10ක් එක දිගටම භාවනා කරා. ඉන්නකොට අපිට පුළුවන් වුණා එතෙන් යන්න. ඒක හරියට අර තියෙන ජේතවනාරාමයෙන් එළියට ඇවිල්ලා ඉද් ප්‍රාතිහාර්ය පාපු තැන ගාවින් ඇතුළට යන්න තියෙන පාරක්. ඒ ශාන්සේ ලංකාවටත් ඇවිල්ලා ටිකක් භාවනා කරලා ගිය හාමුදුරු කෙනෙක්. ඉතින් තද කුල බේද ප්‍රශ්නයක් තියෙනවා. ඒ හාමුදුර ඒක කරගෙන ඉන්නවා යා කියනවා මෙතන තමයි මේක අර මාතුපාසාදී තිබ්බේ කියලා. ඉතින් අපි දන්න විදිහට ඒක 1000කට විතර සංඝයා වහන්සේලාට ඕනම වෙලාවක ගියොත් මේ දාන දෙන්න පුළුවන් තැනක් විසාකම පාසිකා ගෙදර හදාගත්තා. මේක බුදුහාමුදුරන් හදලා දීපේක. මේ පළඳරා විකුණලා. ඉතින් මේකේ බුදුරජාණන්සේ වැඩ ඉන්න වෙලාවක ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා මට මතකයි ස්වාමීන් වහන්සේ කියන්නේ විවේක වේලාවක ඔබ වහන්සේ නිග්‍රෝධාරාමේ වැඩ ඉඳදී කිඹුල්වත්පුරේ දවසක් මට කියනවා අහගෙන හිටියා ආනන්දේ මම ශුන්්‍යත විහරණයෙන් ජීවත් වෙනවා මම ශුන්්‍යත විහරණයෙන් ජීවත් වෙනවා කියලා ස්වාංශයේ මොකද්ද අදහස් කෙරුවේ මට ඒක ඇහුණා හරිද මට ඒක පිළිබඳව මේ විවේක වෙලාවේ මට හිතෙනවා ඔබ වහන්සේගෙන් ප්‍රශ්න කරන්න කියලා. ඒතර බුදුරජාණන්සේ සඳහන් කළ තිනවා ආනන්ද මං එදත් නිග්‍රෝධාරාමේදී ශුන්්‍යත වෙන හිටියේ අදත් ශුන්්‍යත වීරෙන් තමයි ඉන්නේ. එතකොට බුදුරජාණන් ආනන්ද ස්වාමීන් දැන් අපි වෙනුවෙන් ප්‍රශ්න අහනවා. අනේ ස්වාමීන් වහන්සේ අපට කියලා දෙන්න මේ ඔබ වහන්සේ මේ ශුන්්‍යත විහරණය කියන්නේ මොකද්ද කියලා. ඉතින් හරි මම හිතන ඔය නාගාර්ජුන පාදයන්ගේ මූල මධ්‍යම කාරිකා වගේ දේවල් වලට මේ ශූන්‍යතාවය කියන්නේ කේවල ශූන්‍යතාවයක් නෙවෙයි මේක සාපේක්ෂ ශූන්‍යතාවයක්. ගොඩාක් ප්‍රශ්න තියෙන තැනකින් අවුල් පාස ගොඩක් තියෙන තැනකින් අවුල් පාස ටිකක් තියෙන තැනකට ගමන් කිරීම හරහා ශූන්‍යතාවයට ගමන් කිරීමක් සඳහන් කරනවා. අපිට ඒක තේරෙන්නේ නැත්තේ මොකද මේ දේවල් වලට අපි ඒ තරම් තණ්හා කරනවනේ. අපේ ලාභ, සත්කාර, සම්මාන, සීලෝක, දීඝ පළල උස මිටිකන්නේ අපි හොයන්නේ. දැන් ශූන්‍යතාව කියන්නේ ඒක අභාව ප්‍රත්‍යක්තියනේ. අපි දැන් මේ පැටලිලා තියෙන, රැවටිලා තියෙන භාවයේනේ. ගතිවලනේ, ස්වභාවවලනේ ශුන්‍යතාවේ තියෙන අභාව ප්‍රඥාප්තිය. ඒක නැත්තම් භෞතික විද්‍යාව ගන්නවා මේ දේවල් තියෙනවා මැට ඒකට ඇන්ටි මැටර් කියලා જાතියක් තියෙනවා හැම දෙයකම හේව නැල්ලක් වගේ එකක් තියෙනවා ඊට පස්සේ ඩාර්ක් මැටර් කියලා જાතියක් තියෙනවා නිසා මැටර් කියන එක බොහොම පොඩ්ඩයි ඒකෙන් ඇති වෙන හේවනලි සහ අන්ධකාර දේවල් තමයි කියලා ක්වොන්ටම් ෆිසික්ස් වල කියනවා බුදුරජාණන් වහන්සේ සඳහන් කරත මේ මිනිස්යාට පේන්නේ අපි ගත්තොත් තරංග ආයාම වල අපිට පේන්නේ විබ්ජෝර් කියන ආයාම 6යි 7යි ඒව තමයි බුදුරස්මාලාවේ අපි දකින්නේ ඒ 6 පේනවා ඊට අඩු තරංග අපිට පේන්නෙත් නැහැ වැඩි එක පේන්නෙත් නැහැ ගුවන්විදුලි තරංග කොහොමඩක්වත් පේන්නේ නැහැ ශබ්ද තරංග කොහොමඩක්වත් පේන්නේ ඉතින් අපි කියනවා අපි දැක්කයි අපි දැකලා තියෙන අර විශාල පරාසයේ පුංචක් ඒක දැකලා අපි කියනවා මට ඇස් දෙක තියෙනවා මම දැක්කයි කියලා නමුත් මේකට සාපේක්ෂව විශාල ප්‍රදේශයක් තියෙනවා. කිසිම විදියකට ඇහැට ගෝචර වෙන්නෙත් නැහැ. වර්ණ సంతානත් නැහැ. හැබැයි තරංගයක් තියෙනවා. ඉතින් ඒක බුදුරජාණන්සේ පෙන්නන්නේ මම මං වගේ මේ මේ නවීන වචන යොදලා නෙවෙයිනේ ආනන්දගෙන් අහනවා ආනන්ද ස්වාමීන් වහන්සේ ආනන්ද දැන් ඔයාලට දැනගන්න ඕන නම් ශුන්්‍යති විහෙරණේ කියලා දැන් අපි ඉන්නේ පූර්වාරාමයකව දන්නවනේ අපි පූර්වාරාමේ හිත అలවල ජීවත් වෙනවා කියමු ගෙදර යන්න බලාගන්න නෙවෙයි සිවුර අරින්න බලාගන්න නෙවෙයි එහෙම නැත්නම් මෙහි ආවට පස්සේ මේ වැඩමුළුව මල කරදරයක් කරන්න යන්න හිතාන ඉන්න මිනිසෙක් නෙවෙයි. වැඩමුළුවට සාදර කෙනෙක් හිතන්නකෝ. පූර්වාරාමයේ ආව නැත්නම් නිසරණ වන්ට ආවා. අපි යම් වෙලාවක නිසරණ වනේ ඉන්නවා කියලා හිතන්නකෝ. නැත්නම් සතුටින් ඉන්නවයි කියලා ප්‍රසන්න මනසෙන් පූර්වාරාමයේ ඉන්නවනම් ආනන්ද පූර්වාරාමයේ හිත ඇලවීම නිසා අපිට ලෝකයක් පූර්වාරාමයෙන් පිට තියෙන ලෝකයක් ප්‍රශ්න වලින් අපි නිදහස්. ඒක ලයිස්තු බුදුහාමුදුරුවෝ පෙන්නනවා. හරක් බා හරක බානගෙන් අත ඇත්තුන්ගෙන් අස්වයින්ගෙන් හරකුන්ගෙන් එළුවන්ගෙන් රත්තරන් වලින් චංචල වස්තු වලින් දීපල වස්තු අපේ නිදහස් මොකද අපේ හිත තියෙන්නේ පූර්වාරාමේ ඉතින් කාට හරි හිතෙනවා නම් මම මේ පූර්වාරාමේ හිත అలවන ජීවත් වෙන වටන මොකද ඒක අරණ්‍යයක් රුක්ක මූල ශුන්‍යාගාර තියෙන හැබැයි මම gederin නිදහස් මේ හා විශාල සංසාරයක් පුරාගෙන ආපු කෙලෙස් ලෝකයක් සම්බන්ධ කෙලෙස් අපිට නැහැ. අපි ඉන්නේ පූර්වාරාමේ. නිසා පූර්වාරාමේ හිතාලවල ජීවත් වෙනවා. හැබැයි අපි දන්නවා gedara තරම් සැප නැහැ කියලා පූර්වාරාමේ. අපිට ඕන්ලාට ෆෑන් එක දාගන්න බෑ. අපිට ඕන්ලාට එයා කන්ඩිෂන් එක දාගන්න බෑ. අපිට ඕන්ලාට තේ එකක් හදාන්න බොන්න බෑ. පූර්වාරාමේ සීති වෙන්නේ. අරණ්‍යක ගතිනේ. ඉතින් ඒක ගිහිල්ලා ඒ ආරාමයට මනාපෙන් ජීවත් වෙනවා කියන එක තමයි නිස්සන් වල එනකොටම බෝඩ් එක ගහලා තියෙන්නේ රමණීයානි වනපන්තානි නතේ ගාම කාම ගවේෂිනෝ කාම ගවේෂින්ද ඒක රුචි නෑ ඒගොල්ලන්ට ඕනේ මේ ලොකු ස්ක්‍රීන් දාලා තියෙන ටයිම් ස්ක්વેයාර් වගේ එක විස්තරතරතුරු බල බල බීඩියක් සුරුට්ටුවක් බීගෙන හැන්දෑවක බෝක්කු කටක ඉඳගෙන කයිවාරු කෙල කෙල ඉන්න තියෙනවා හරි ෂෝක් ඒගොල්ලෝ ඒක තමයි නිදහස් කියලා බාර ගන්න. මේ වනසේනාසන වනපන්ත තේසත් ගරු කරන්නේ නැහැ. නමුත් ගරු කරන කෙනෙක් ගැන හිතනද අපි ඒ පූර්වාරාමයට ගිහිල්ලා පූර්වාරාමේ ගරු කෙරුවයි කියලා කියන්නේ ලෝකයක් කරදර වලින් නිදහස්. එතකොට බුදුහාමර සඳහන් කරනවා අපි අපේ හිත ලෝකයක් කරදර වලින් ශූන්‍ය වෙනවා. හැබැයි පූර්වාරාමයක් කරදර ඔළුවේ තියෙනවා. පූර්වාරාමයක් කරදර තියෙන එකට ඕන ඕන වෙලාවට අපිට මේ පහසුකම් ඒ පහසුකම් නැහැ. මදුරෝ ටිකක් ඉන්නවා, වැස්සොත් තෙමෙන්න වෙනවා. වැහුව ආව පාවොත් පාය තෙමෙන් බේලෙන්න වෙනවා. තනි වේලෙන් යැපෙන්න වෙනවා. ඒකේ තියෙන්නේ අරණ්‍ය වාතාවරණය කියලා. ඉතින් හරි. දැන් මෙහෙම හිත හදාගන්න කෙනෙක් ඉන්නවනම් යාට හිතුනොත් එහෙම මගේ හිත දැන් පූර්වාරාමයේ හැමතැනම ඇවිදිනවා. ඒක නිසා මම උත්සාහ කෙරුවොත් ලෝකේ ප්‍රශ්න විසඳගත්ත මගේ හිත කයට විතරක් සීමා කරලා ඉඳගෙන කයට විතරක් හිත දාගෙන ඉන්න. එක චිත්තක්ෂණයක කයට හිත දැම්මොත් කයි හිත හිතයි කියලා දැනගත්තොත් නැත්නම් සතිය පිහිටයි කියලා සාහිතික වුණොත් ලෝකයක් ප්‍රශ්න ලියුමත් මම නිදහස් පූර්වරාමයක් ප්‍රශ්න නිදහස් හැබැයි කයක් සම්බන්ධ ප්‍රශ්න ටික විතරක් මට කරදර කරනවා. ඉඳගෙන ඉන්නවා පාස පැත්තට ඉදෙනවා. ඒක කොන්දේ අමාරු වෙනවා. ලේන්නු කෑ ගහනවා. කහනවා. සද්ද ඇහෙනවා. වේදනාව දැනෙනවා. ඉතින් අපිට අර ලෝකයක් ප්‍රශ්න අයින් කරලා පූර්වාරාමයක් ප්‍රශ්න අයින් කරලා ලේන පොඩි කොන්දේ අමාරුවට දැන් ප්‍රශ්න තියෙන්නේ. අපි කොච්චර ඒකට චෝදනා කරනවද කියලා බලන්න. නමුත් ශූන්‍යතාවය දන්නවනම් ශූන්‍ය සමාධිය දන්නවනම් මට මේ කයේ වේදනාව දැනෙනවයි කියන්නේ මන් දන්නවා ලෝකයක් ප්‍රශ්න වට දැන්නේ නිස්සරණ වණයක් මෙහවනම් නැත්තම් පූර්වරාමයක් ප්‍රශ්න හැබැයි මේ කොන්ද වේදනා නිසා කයේ හිත තියෙන බව දන්නවා කයක් ප්‍රශ්න තියෙනවා මේක ප්‍රසන්න මනසින් කියන්න පුළුවන් මට මෙච්චර ඉක්මනට පුළුවන් වුණා ලෝකයක් ප්‍රශ්න අමතක කරන්න පූර්වරාමයක් ප්‍රශ්න අමතක කරන්න දැන් කයක් ප්‍රශ්න තියෙනවා ඒ නිසා මම මේ කයක් ප්‍රශ්න වලට සාදර වෙනවා. මොකද හේතුව ඒ පුංචි කයක් ප්‍රශ්න නිසා මට ලෝකයක් ප්‍රශ්න නැති වුණා පූර්වරාමයක් ප්‍රශ්න නැති වුණා කියලා. ඉතින් එහෙම දකින්නයි මේ අවුරුදු 40ක් භාවනා ජීවිතේ ඉඳලා තියෙනවා මම කවදාවත් දැකලා නැහැ. හැමදාම චෝදනා කරනවා භාවනා කරන්න බෑ කොන්දර දෙනවා. භාවනා කරන්න සද්ද එනවා. භාවනා කරන්න බෑ අරක එනවා මේක පව් කියලා හිතනවා මේ බුදුන් දැකලාද මේ කතා කරන්නේ ධර්මයේ දැකලාද මේ කතා කරන්නේ භාවනා කරලාද මේ කතා කරන්නේ කියලා.